ඉතින් ඒ නිසා මේ સંદર્ભය තුල මේ දර්ශනය තුල මේ මේ ප්‍රතිපත්තිය තුල ਸਰුවචනංශේ මනුස්ස ජීවිතයේ එක ජීවිතයක් තුළ මිනිස්සෙගේ විපරිණාමයක්. මනුෂ්‍ය තුළ හැඩ ගැහිීමක්. ඇති කරගන්න පුළුවන් බවට ඉදසලසල දෙන අතර ඒකට පෙත සකස් කරලා දෙනවා. මාර්ගය සකස් කරලා දෙනවා. අනික් සෑම ආගමකම ඒ කාන්තේම දැඩි මත ධාරීකමක ඉඳලා මේ ලැබිච්ච මනුෂ්‍ය ජීවිතයේ මනුෂ්‍යයාට හැඩ ගහ ගන්න පුළුවන් ඉඩක් ගැන කිසිම තැනක ඉඩක් තියලා නැහැ. දඬු කන්දේ ගැහුවා වගේ තමයි ඕනේ ආගමක් කියවලා බලන්න ඕනේ ධර්මයක් කියවලා බලන්න ඒවයි තියෙන්නේ නියත ගතියක්. සරුවචනසේ නියත ගතියට ගියේ නැහැ. උන්වහන්සේ පෙන්ලා දීලා දැනට ගුණ ගොඩක් තියෙනවා මේ. නමුත් ගුණ තිබුණා හොඳක් තියෙනවා. ඒ නිසා මේක යම් ආකාරයකට ක්‍රමවේදයක් ගත්තොත් මේක හදන්න පුළුවන් කියලා. ඉතින් මේකෙදි අමාරුම දේ තමයි ඒ කෙනාවත් පිළිගන්නේ මට හොඳ වෙන්න පුළුවන් වෙයි කියලා. බුදුහාමුදුරුවෝවත් පිළිගන්නේ. තමන්ටම තමන් සාප කරගන්නවා අයියෝ මං කොහොමද එහෙම වෙන්නේ මම මෙච්චර අපරාධ කරලා තිනවා මම මෙච්චර පව් කරනවා කියලා නිතරම තමන්ට ඒ සාප කරගන්න ගතිය අද බුද්ධ ආගමත් කියලා දෙන්න පටන් ගන්නවා. මේක කොච්චර අනාගත තියනවද කියන සරුවචනන්සේ මෙච්චර ලස්සන්ට ඕනම පාපතරයකට මේ ජීවිතේ හිටියට වැඩි හොඳ තත්යකට එන්න පුළුවන් තත්වයකට ආරාධනාපූර්වක පටන් ගත්ත මේ සද්ධර්මය ආගම විසින් භාවනා කරන අයටයි බණ බණ භාවනා කරන අයටයි බුදුම දඟකයක් කරලා දීලා තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ අවුලක තියේදී අපි කොහොමද මේ සම්මා සංකප්පය ක්‍රියාත්මක කරගෙන ඉදිරියට යන්නේ කියලා යන්න ගියොත් පේන්න තියෙනවා මේක මේ අද කාලේ දැන් තියෙන ප්‍රශ්නයක් විතර නෙමෙයි සර්වඥාන්සේ කාලෙත් මේක තිබිලා තියෙනවා. මනුෂයා කවදාකවත් හිතන්නේ මට වෙනස් වෙන්න පුළුවන් කියලා. ඒකට හේතුව එයාට තියෙන නිත්‍ය සංඥාවක්. අනිත්‍ය සංඥාවට කැමති නැහැ. ඒ නිසා අර පුරුද්දෙම ඒක දිගටම යනවා මිසකයි ඇබ්බැහියෙන් එළියට එන්න ඕන කමක් නැහැ. අන්න ඒ මේ සමාධිච්චි සම්මා සංකප්ප වගේ මේ සතියෙන් ඒක වෙනස් කරන්න පුළුවන් බව ගිනහැර දැක්වීමට හොඳ වටිනා සූත්‍රයක් අපිට පසුගිය දවසක බණකත් අහන්න හම්බුණා කියවලා බලනකොට මේ සංඛ සූත්‍රය කියලා සංයුත්ත නිකායේ සඳහන් වෙච්ච සූත්‍රයක් තියෙනවා. ඒක මෙන්න මේ මෙතෙක් සාකච්ඡා කරපු කරුණ වලට හොඳ ලස්සන සංසිද්ධියක් ගෙන හරපාලා සරුවචනන්සේ මනුස්සයන්ට පුංචි සාන්තියක් ලබලා දෙනවා. පුංචි සාහංගලියක් ලබලා දෙනවා. උඹලා කොච්චර පව්කාර වුණත් කොච්චර අත්තරදි වෙලා තිබුණත් මේ මේකේ තව ඉස්සරහට යන්න පුළුවන් මේක බුද්ධෝත්පාද කාලයක්. ඒ කතාවේ යන විදිහට සරුවත්යන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ සමග ඉන්න වෙලාවකේ ඒ කාලේ හිටපු තවත් ශාස්ත්‍රුන් වහන්සේ තමයි ඔය නිගණ්ඨනාත පුත්ත කියන්නේ මහාවීර කියලා. එයාගේ ගෝලෙක් ඇවිල්ලා මේ සරුවත්යන්හන්සේ ළඟ වන්දනා කළ වාඩි වෙනවා. වාඩි වුණාට පස්සේ සරුවත්යන්හන්සේ යාත් එක පිළිසඳර කතාවට වැටලා කියනවා තමුන්නාංශගේ ගුරුන්නාංශේ මොන වගේ ධර්මයක්ද උගන්වන්නේ කියලා. ඉතින් ආයෙත් පස්සේ පංචිල් පදපා කියලා දෙනවා. සරුවචනකට කියනවා මගේ ගුරුනාචි කියනවා සත්තු මරන්න එපා. සත්තු මරොත් ඒකාන්තෙන් අපායට යනවා. ඒක නිසා යම් බවුලන් යම් බවුලන් වේදති තන්තං නෙය්‍යති කියලා යමක් යමක් යම් කෙනෙක් වැඩිපුර කරමින් ජීවිතය ගත කරනවා නම් ඒ අනුව අපාගත වෙනවා. ඒ අනුව කර්ම පතේකට වැටෙනවා කියන්නේ. හොරකම් කරන්න එපා. හොරකම් කෙරුවොත් අපාගත වෙනවා. යම් යම් කර්මාන්තයක් කර්මාන්ත කියන්නේ පවක් වැඩිපුර කෙරුවොත් අපාගත වෙනවා. ඉතින් මේ විදිහටම ශිල්පද එක එක විස්තර කරනවා. විස්තර කළා කියනවා යමක් යමක් වැඩිපුර බහුලකත කරනවාද ඒ අනුව ඒක නා පායට යනවා. ඉතින් ඔක්කොම කිව්වට පස්සේ සරුවචනanse කියනවා එහෙනම් ඔය නිකණ්ඨනාත පුත්තගේ බණී හැටියට කවුරුත් අපායට යන්න විදියක් නැහැ කියලා. ඉතින් ඒක අර අර කාරක ප්‍රකාශනය කරපෙන්නාට වාදමුඛයක් වගේ පේන. ඉතින් එයා එතකොට කැමති වෙන්නේ නැහැ. කියන්නේ තමන්ගේ සාස්ෘණාංශ කියපේකට විරුද්ධ කතාවක් ਸਰවචනසේ කියන්නේ. ඊට පස්සේ ਸਰවචනසේ ගහනවා කවුරු හරි මේ සතෙක් මරනවා. නැත්නම් හැන්දෑවේ සතෙක් මරනවා. නමුත් මේ මාස දවස් පුරාම සත්තු මර මර ඉන්නවාද කියලා. එහෙම කාටවත් නැහැ. ඉතින් ඒ වුණා සතෙක් මරන්නේ දවසින් එක විනාඩි දෙකක් විතර ඉතුරු කාලේ මරන්නේ නැති නිසා බහුලීගත කර දේ අනුවන යන්නේ අපායට යන්නේ නැහැ. වරකමක් කෙරෙනවා. නමුත් දවස පුරාම හොරකම් කරන්නේ නැහැ. දවස පුරාම ගාක් කළා තියෙන හොරකම් නොකරන වෙලාව. ඒ නිසා ඔය කතාව වැටේ නම් කොහොමඩක්වත් මේ කෙනෙක් අත පාය යන එකක් නෑ. මොකද කවුරුවක්වත් මුළු ජීවිතේ පුරාම පව් කරන්නේ නැහැ කිය. එතකොට අර පුද්ගලයා සෑහෙන දුරට මේක තේරුම් අරගන්නවා මේකේ සිවුන් ධර්මතාවය. මේ එක පුංචි අකුසල කර්මයක් කරුවට ඒ මනුස්සයාට මුළු ජීවිතේම සාපයක් වෙන්නේ නැහැ. ඊට පස්සේ සරුවචාන්සේ කියන හැබැයි මම මේකක් කියනවා යම් කිසි කෙනෙක් මෙන්න මෙහෙම බණ කියන ශාස්ත්‍රුන් වහන්සේ මගේ ශාස්ත්‍රුන් වහන්සේ එතුමා හැම වෙලාවෙම අපිට කියලා කියන්නේ සතෙක් මරුත් අනිවාර්යයෙන්ම අපාය යනවා කියලා මේකම හිත හිත හිතුවොත් ඒක ඇත්තටම අපායට යනවා කියන. ඒ මොකක්වත් නිසා නෙවෙයි කරපු පාපේ නැවත නැවත සිහිපත් කරමින් සමාදන් වෙනකොට එක සතෙක් මරනවා ඊට පස්සේ ඒ කල්පනා කර කර ඒ පව වැඩි කරගන්නකොට අපාගත වෙනවම තමයි. නිසා දෘෂ්ටිය වැරදි නම් ඒ පුද්ගලයා එක සතෙක් මරුවත් අපාගත වෙන්න ඉඩ තියෙනවා මොකද හේතුව එයාගේ කල්පනාව හොඳ නැහැ. එයාගේ අදහලා තියෙන්නේ දෘෂ්ටිගත වෙලා තියෙන්නේ වැරදි ක්‍රමයකට. ඊට පස්සේ සරුවචනanse කියනවා මෙන්න මෙහෙව් විකාර ලෝකේ මෙහෙව් විකාර සංසාරේ කදාච කරාචි ලෝකේ උපජ්ජති තථාගතෝ ලෝකේ කියලා. මෙන්න මේ ලෝකේ කලාතුරකින් කාලයකට පස්සේ සරුවචන් වහන්සේ නමක් පහළ වෙනවා. සරුවචන් වහන්සේත් ඊට පස්සේ මේකට ධර්මතාවයක් ලෝකෙට හෙළි කරනවා. ඒ මොකද්ද? සරුවචනාංශෙත් කියනවා හත්තු මරන්න එපා. හත්තු මරීම හොඳ නැහැ. අපාගාමි වෙන්න ඉඩ තියෙනවා. හොරකම් කරන්න එපා. කොහොඳ නැහැ. අපාගාමි වෙන්න ඉඩ තියෙනවා. කාමීත්‍යාචාරේ බොරු කේලම සුරාපානේ වැරදි ජීවනට හැම එකකටම ඉතින් මේ ක්‍රමයට අපි දාලා බැලුවොත් වෙන්න තියෙනවා නමුත් අනිවාර්යයෙන්ම සත්‍යක් මරුවට අපාය යනවා කියන එක සරුවත් ආංශ දේශනා කරන්නේ නැහැ. ඒ වෙනුවට උන්වහන්සේ සංවේගය පහල කරනවා. මේක දිගින් දිගට කරගෙන ගියොත් අපාගත වෙන්න පුළුවන් නිසා දැන්වත් නතර කරපන්. නතර කරලා ඒ වෙනුවට පිනක් දහමක් කරපන්. අපි කියනවා සතෙක් මරන වෙනකොට ජීවිත දානේ දීපන් නැත්නම් අපේ දානේ දීපන්. හොරකම් කරන වෙනකොට දානේ දෙන්න. කාමීත්‍යාචාර වෙනකොට අනුන්ට අරසව සලසන්න. බොරු කියනා වෙනුවට ඒක කතා නොකර නිකන් ඉන්න නැත්තම් කියන දෙයක් ඇත්ත කියන්න. නැත්තම් පානය කරන ප්‍රමාදයට වෙනවට අප්‍රමාදී වෙන්න. එහෙම කෙරුවට පස්සේ යම් දවසක මේ මිනිස්සයා මේ බුදුහාමුදුර කෙනෙක් ඇවිල්ලා කරුණාවයි මෛත්‍රියෙන් අපිට මේ ධර්මයක් පෙන්ලා දීලා කියනවා. ඒ නිසා අපි දැන් කරපු හරියටදී අපි අනිත් පැත්තට ගිහිල්ලා ඒ අනුව ජීවන රටාව හදාගත්තොත් ඒ මිනිසයා යම් දවසක මේ ගත්ත පාඩම නිසා මේ ਸਰවඥාන්සේගේ තියෙන මේ විප්ලවීය ධර්මයේ අදහපු නිසා විනාශ කළ හැකි ධර්මයක් අදහපු නිසා අර සතුම් මරනවා වෙනුවට මෛත්‍රියට යෙදුනොත් සියලු සත්‍යයන් කෙරේ මෛත්‍රියට යෙදුනොත් ඒ මනුස්සයා මේ මෛත්‍රී භාවනා මේ ජීවිතය ඇතුළතදීම දියුණු කරගත්තොත් අර කරපු අකුසල කර්ම තනුක වෙලා දිය වෙලා ගෙවිලා යන්න ඉඩ තියෙනවා කියනවා මේ ජීවිතයෙන් පරිසම්පෙන්න දීත්ත ධම්ම වේදිනිය සුළු කර්මයක් බවට පත් වෙලා ඊගාවාත්මයට නොයන තැනට යනකන් අඩු කරන්න පුළුවන් මේක හරීම හීන් නූලෙන් කතා කරාට කොහොම විශාල වෙනසක් ඇති කරන්න පුළුවන් ධර්මතාවයක් මිනිසෙකුට ඒක විදිහකට කියනවා නම් තමන් කරපු අකුසල කර්ම ටික තමන් ප්‍රමාණ කරන්න දන්නවනම් එයා දන්නවනම් මේ මේ අකුසල කර්මයට මෙන්න මේ පිළියම් ක්‍රමයක් සරුවචනංශේ දීලා තියෙනවා මේ අකුසල කර්ම කරපු එකාට පාප පව්කාරයට ගල් ගහන්න නෙවෙයි බුදුහාමුදුර කතා කරන්නේ මේකට පිළියමක් තියෙනවා ඒක පිළියම් කලයක භාවිත බහුලීගත කරොත් ආශේවිත භාවිත බහුලීගත කරොත් දවසක අර කරපු කර්ම ටිකත් මෙලවදීම එන ditthadhamma vediniye වශයෙන් එන කර්ම වශයක් ඇවිල්ලා ගෙවම් කරලා එහා පැත්තට ගෙනියන්නේ නැති වෙන උපපජ්‍ය වේදනීය අපරාපරිය වේදනීය නොකර ගන්න පුළුවන් ශක්තියක් තියෙනවා. ඉතින් මේක හරි අමාරුයි බෞද්ධයෙකුට ඒත්තු ගන්නලා දෙන්න. හැම කෙනාම අර තමන් කරපු කර්ම පිළිබඳව පශ්චාත්තාප වෙවි තැවි තැවි එහිම අච්චාරු වැටෙනවා මිසක් ගොඩ ඒමේ தත්වයක් කල්පනා කරන්න ඕ එහෙම සූත්‍රයක් එහෙම බණක් එහෙම දරුවචනසික උපදේශයක් පිළි අරගෙන මේ ජීවිතය ඇතුළත වෙනසක් කරගන්න පුළුවන් කියලා හිතන්නේ කලාතුරකින් කෙනෙක්